බුද්ධික මහත්මයා ප්‍රශ්න තියෙන අවසරයි හැමදෙරනේ zoom එකෙන් එක ප්‍රශ්නයක් තියෙනවා කරුණාකර චක්කු විඤ්ඤාණ ධාතුව කුමක්ද කියා පැහැදිලි කර දුනු මැනවි අපි අර ඉස්සල්ලා කිව්ව ටික තමයි ඉතින් මේ මම දැක්කා ඒක චක්කු විඤ්ඤාණ ධාතුව කියලා කියන්නේ මේ ඇසත් රූපයත් මුල් කොටගෙන ඒ රූපය පිළිබඳ හඳුනා ගන්නා සිතක් පහළ වෙනවානේ අන්නේ සිතට තමයි චක්කු විඥාන කියන්නේ. ඒතර චක්කු විඥාන ධාතු කියලා එක හඳුන්වන්නේ ඒ ඒ සිත සහ චෛතසික ධර්ම තම තමන්ගේ ස්වરૂපයෙන් පෙනී හිටින්. ඒවා වෙනස් ස්වરૂපයකින් නෙමෙයි. තමන්ගේ අනන්‍යතාවයත් එක්කලා ඒ දැන් චක්කු විඥාන කියලා කිව්වහම ඒ බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා අවසාන බෙදන්න පුළුවන් සූක්ෂම ධර්මය තමයි විඥාන. එතකොට ඒ නිසා තමයි ඒකට චක්කු විඥාන ධාතු කියලා හඳුන්වන්න පුළුවන් වෙන්නේ. එය පරමාර්ථ ධර්මයක් නිසා. චක්කු විඥාන කියලා කියන්නේ අසත් රූපයක් නිසා හටගන්න සිතෙන් දැනීම. ඒ දැනීම අවසාන වශයෙන් බෙදලා ගත්තාම චක්කු විඥානයයි කියලා හඳුන්වනවා. එය තව දුරටත් බෙදිය නොහැකි නිසා ඒ චක්කු විඥාන ධාතු කියලා හඳුන්වන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ.